එක්දස් අටසී පහළවේ මාර්තු පහලශිනිදා තමයි උඩරට ගිවිසුම අවසාන වසයෙන් ගැසත් නිවේදනයක් හැටියට නීතියක් බවට පත් කළේ. එදයින් පස්සේ අපි ඉංග්‍රීසි අධිරාජ්‍යයේ යටත්වා යටත් බවට පත්වෙනවා ශ්‍රී ලංකාව. එදා මුදාතුර ලංකාවේ හරියටම දෙදහස් පාලේ මාර්තු පාලස්විඳ දක්වා. මේ කාලය ඇතුළත නිදහස වෙනුවෙන් ස්වෛරීත්වය වෙනුවෙන් ශාල පිරිසක් ජීවිත පරදුවට තියලා කටයුතු කළා. මිය ගියා. ඒ හැම දිනෙකම සිහිපත් කරමින් තමයි අද කතරගම කිරිවෙහෙර ආසන්නයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහභාගීත්වය ඇතිව පුණ්‍යනුමෝදනා පින්කමක් සිද්ධ කරන්නේ. මේ පින්කමේ අරමුණ සලගුණ සලකීමේ පින්කමක් හැටියට සිද්ධ කිරීම. වර්තමානයේ අපි අවුරුදු 30ක යුද්ධය අවසන් කරලා රට නිදහස් කරගත්තු ජාතික වීරයා හැටියට සලකන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ නිසා තමයි එතුමනුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ.